චූල සීලය මහරජ මහන කෙසේනම් සීල සම්පන්න වේද මහරජ මේ සසුනේ පැවිදි වූ මහන ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි සත්ව හිංසාව සඳහා පාවිච්චි කරන දඩු මුගුරු හැර කඩු කිනිසි තුවක්කු ආදී ආයුධ හැර පව් පිළිකුල් කරන ස්වභාවයෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව සකල සත්වයන්ටම යහපතක් වීමේ කැමැත්ත ඇතිව වාසය කෙරෙයි. ප්‍රාණවදයෙන් වෙන්ව සකල සත්වයන්ටම හිතානුකම්පාවෙන් විසීම නැමැති මේ කරුණ ඒ මහණකුගේ ශීලයයි. මෙහි මුලට රජු සඳහන් වන්නේ මේ සාමාන්‍ය ඵල සූත්‍රය අජාසත් රජුට දේශනය කර ලද්දක් වන නිසාය. ඒ මහන හිමියන් විසින් නුදුන් දේ සොරසිතින් ගැනීම හැර අදින්නා දාණයෙන් වැළකුණේ වෙයි. හිමියන් විසින් දුන් දෙයක් පමණක් ගන්නේ දුන් දෙය පමණක් ගැනීමේ කැමැත්ත ඇත්තේ. සොර නො වූ පිරිසුදු සිතින් වාසය කෙරෙයි. එසේ අදින්නා දාණයෙන් වැළකී විසීම ඒ මහණුගේ සීලයයි. ඒ මහණ අබ්‍රහ්මචර්යා සංඛ්‍යාත ලාමක හැසිරීම හැර ශ්‍රේෂ්ඨ චර්යා ඇත්තේ වෙයි. අබ්‍රහ්මචර්යාවෙන් දුරු වූයේ ග්‍රාම ධර්ම නම් වූ රාගයෙන් තෙත් වූ දෙදෙනෙකු අතර පවත්නා ලාමක හැසිරීමෙන් වැළකුණේ වෙයි. එසේ ඒ ලාමක හැසිරීමෙන් වැළකීම ඒ මහණුගේ සීලයයි. ඒ මහණ බොරු කීම හැර බොරු කීමෙන් වැළකුණේ වෙයි. ඇත්ත කියන්නේ සත්‍යයෙන් සත්‍ය ගලපන්නේ ස්ථීර කතා ඇත්තේ විශ්වාස කළ හැකි කතා ඇත්තේ ලෝකයේ නොරවටන්නේ වෙයි. මේ මුසාවාදයෙන් වැළකීමද ඒ මහණහුගේ සීලයයි. කේලාම් කීම හැර කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතනින් අසා මෞන් හා බිඳවන පිණිස එතන නොකියන්නේ වෙයි. එතනින් අසා ඔවුන් හා බිඳවීම පිණිස මෞන්නට නොකියන්නේ වෙයි. මෙසේ බිඳනවුන් සමගි කරන්නේ වෙයි. සමගි වූවන්ගේ සමගියට අනුබල දෙන්නේ වෙයි. සමගි වූවන් අතර වාසයට කැමති වන්නේ වෙයි. සමගි වූවන් හැර යන්නට නොකමැති වන්නේ වෙයි. සමගි ඇති කරන කතා කියන්නේ වෙයි. කේලාම් කීමෙන් වැළකීම ඒ මහණවගේ සීලයයි. පරුස වචනේ හැර පරුස වචනයෙන් වැළකුණේ වෙයි. යම් වදනක් දෝෂ නැත්තේද කනට සැප වේද? ප්‍රේමණීයද? සිතට වදින්නේද නාගරිකයන්ගේ කතාව වේද බොහෝ දෙනාට යහපත් වේද බොහෝ දෙනාට ප්‍රිය වේද එබඳු වදන් කියන්නේ වේද මෙයද ඒ මහණහුගේ සීලය වෙයි සම්ප්‍රප්පලාප හැර සම්ප්‍රප්පලාපයෙන් වැළකුණේ වෙයි කාලයට සුදුසු කතා කරන්නේ සත්‍ය වූ කතා කරන්නේ අර්ථයක් ඇති කතා කරන්නේ ධර්ම කතා කරන්නේ විනය කතා කරන්නේ සිතෙහි තබා ගැනීමට සුදුසු කතා කරන්නේ වෙයි මේ සම්ප්‍රප්පලාපයෙන් වැළකී යහපත් කතා කිරීම ඒ භික්ෂුවකගේ සීලයයි පංචවිධ බීජයන් හා ඒවායින් හටගත් අමු ගස්වැල් තන සිඳීමෙන් බිඳීමෙන් වැළකුණේ වෙයි එක් බතක් වළඳින්නේ රාත්‍රිය භෝජනයෙන් වැළකුණේ විකාල භෝජනයෙන් වැළකුණේ වෙයි. නැටුම් ගැයුම් වැයුම් යන මේවා කිරීමෙන් කරවීමෙන් හා කෙලස් වලට හේතු වන කුසලයට පටහැනි ද බැලීමෙන්ද වැළකුණේ වෙයි. මල් පැලඳීම සුවඳින් හා විලවුණෙන් මුහුණේ අඩුතැන් පිරවීම පැහැය ගැන්වීම යන මේවායින් වැළකුණේ වෙයි. උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැළකුණේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. අමු මස් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඒක බත්තිකෝ රත්තුපරතෝ විකාල භෝජනා පටිවිරතෝ යන මෙහි අදහස මෙසේ දත යුතුය. උදය බතය සවස් බතය කියා බත් දෙකකි. අරුණෝදය පටන් හිරු මුදුන් වීම තෙක් පෙරවරු කාලයේ වළඳනා බත උදය බතය. ඉර මුදුන් වීමෙහි පටන් පසුදින අරුණෝදය තෙක් කාලය තුල වළඳනා බත සවස් බතය. ඒ දෙකට පාතරාස සයාමාස යන නම් කියනු ලැබේ. උදය බත එක් බතකි. සවස් බත තවත් බතකි. ඒ බත් දෙකින් තෙරවරු කාලයේ බත පමණක් වළඳන්නේ ඒක භක්තික නම් වෙයි. පෙරවරු කාලයේ 20 වරක් වැළඳුවද එය උදේබත නැමැති එක බතම බැවින්. විකාලයේ නොවලඳින පෙරවරු කාලයේ පමණක් වළඳින භික්ෂුව ඒක භක්තික නම් වෙයි. රත්ූප රතෝ යනුවෙන් කියවෙන්නේ රාත්‍රී භෝජනයෙන් වැළකීමය. විකාල භෝජනා පටිවිරතෝ යනුවෙන් කියවෙන්නේ මධ්‍යහනයේ පටන් අරුණෝදය දක්වා වූ විකාලයේ වැළඳීමෙන් වැළකීමය. ගැහැණුන් හා කුමාරයන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. දාසි දාසයන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. එළුවන් තිරළුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. කුකුලන් ඌරන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන් ගවයන් වෙළඹුන් කෙත්වතු පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහියන්ගේ ලියුම් හෝ පණිවිඩගෙන ඒ ඒ තැන යාම වූ දූත ක්‍රියාවෙන් හා ගිහියන්ගේ වැඩ පණිවිඩ සඳහා ගෙයින් ගෙට යාමෙන්ද වැළකුණේ වෙයි. මෙයද ඔහුගේ සීලයයි. බඩු මිලයට ගැනීමෙන් හා විකුණීමෙන් වැළකුණේ වෙයි. තුලා කූට, කංශ කූට, මාන කූට යන ක්‍රමවලින් අන්සතු වස්තුව රවටා ගැනීමෙන් වැළකුණේ වෙයි. උක්කෝටන වංචනීය නිකති යන ක්‍රමවලින් අනු රැවටීමෙන් වැළකුණේ වෙයි. කැපීම, මැරීම, බැඳීම, සැඟවී සිට අන්සතු වස්තුව පැහැර ගැනීම, ගම් නියංගම් පැහැරීම, කඩු ආදිය දක්වා වියගන්වා වස්තුව පැහැර ගැනීම යන මේවායින් වැළකුණේ වෙයි. මේවායින් වැළකීමද ඒ මහණහුගේ සීලයයි. මේ චූල සීලයයි. මෙහි තුලාකූට යනු හොර තරාදි හොර පඩි සාදාගෙන ගැනීමෙන් බඩු වැඩියෙන්ගෙන මුදල් අඩුවෙන් දීමය. කංසකූට යනු රන් බඳුන් හා එවැනි ලෝහ බඳුන් කීපයක්ද එකට තබාගෙන රන් බඳුන උරගා පෙන්වා සියල්ලම රන් බඳුනේ මිලයට දී ගැනීමය. මානකූට යනු අඩු වැඩි කොට හොරට මැනදීමෙන් ගැනීමෙන් වංචා කිරීමය. එසේ වංචා කරන්නෝ මනින වාජනයේ පතුලේ කුඩා සිදුරක් සාදා ගන්නා කලෙහි එය තමාගේ වාජනයට උඩින් අල්ලා ඒ සිදුරෙන් තමාගේ වාජනයට ගන්නා දෙයින් එක්තරා ප්‍රමාණයක් වැස්සෙන පරිදි මනින තෙල් ආදිය හෙමින් වත් කර ගනිති දෙන කලෙහි ඒ සිදුර ඇඟිලි අගින් වසාගෙන මැන දෙති වී සහල් ආදිය මැනීමේදීද ගැනීමේදීද හැකිතාක් මුදුන උස්කොට මැන ගනිති. දීමෙහිදී ඉක්මනින් සහල් ආදී භාජනයටලා මුදුන කඩා දෙති. උක්ඛෝටන යනු අහිමියන්ට යම්කිසිවක් හිමිකර දීම සඳහා අල්ලස් ගැනීමය. වංචන යනු නොඑක් උපායෙන් වංචා කිරීමය. බොරු බෙහෙත් දීම, බොරු යంత్ర මන්ත්‍ර කිරීම, බොරු ශාස්ත්‍ර කීම යනාදීන් මුදල් වංචා කර ගැනීමය. නිකති යනු නොයෙක් ක්‍රමවලින් රිදී නොවන දෙය රිදී ලෙස රන් නොවන දෙය රන් ලෙස මැණික් නොවන දෙය මැණික් ලෙස දීම ආදීන් වංචා කිරීමය සමාන දෙයකින් වංචා කිරීමය මධ්‍යම සීලය ඇතැම් පින්වත් මහන බමුණු කෙනෙක් සදහැයෙන් දෙන බොජුන් වළඳා මෙබඳු වූ බීජගාම භූතගාම විකෝපනයේහි යෙදෙමින් වෙසෙත් ඒ බීජගාම භූතගාමියෝ කවරහුද? මූල බීජය, කන්ද බීජය, ඒලු බීජය, අග්ග බීජය, පස්වන බීජ බීජය යන මෝහුය. මේ සසුනේහි මහානතෙමේ එසේ අන් මහාන බබුණන් කරන බීජගාම භූතගාම විකෝපණයෙන් වැළකුණේ වෙයි. එය ඒ මහානහුගේ සීලයයි. සැදැහැන් දෙන බොජුනේ යනු කර්මය හා කර්මඵලයත් පරලොව ඇති බවත් විශ්වාස කර පින් ලැබීම සඳහා දෙන භෝජනයයි. මොහු මාගේ නෑයකි මිතුරකි කියා හෝ දුන් කල්හි මොහු මටද මෙනම් උපකාරයක් කරනු ඇත කියා හෝ මොහු මට මෙබඳු උපකාරයක් කළේය කියා හෝ ලෝක චාරිත්‍රයක් නිසා හෝ ලෝක අපවාදයෙන් මිදෙනු පිණිස හෝ දීම ශ්‍රද්ධාවෙන් දීම නොවේ. සද්ධා දෙය්‍යානි භෝජනානි බුංජිත්වා යනු දේශනා ශීර්ෂයයි. මෙහි අර්ථය ශ්‍රද්ධාවෙන් දෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය යන සිව්පසය වළඳාය යනුයි. බීජ ගැන භූතගාම සිකපදයේ දැක් වූ තැන විස්තර කරන ලදී. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන් වළඳා අන්න සන්නිධිය, පාන සන්නිධිය, වත්ත සන්නිධිය, යාන සන්නිධිය, සයන සන්නිධිය, ගන්ධ සන්නිධිය, ආමිස සන්නිධිය යන මොවුන්ගේ වශයෙන් සන්නිධිකාර පරිභෝගයන්හි යෙදී වාසය කරති. මේ සසුනේහි සදහැන් පැවිදි වූ මහණතෙමේ සන්නිධිකාර පරිභෝගයෙන් වැළකුණේ වෙයි. එයද ඒ මහණහුගේ සීලයයි. භික්ෂුව විසින් ආහාර ආදී පිළිගත යුත්තේ ඒ ඒ දිනයට වමනා ප්‍රමාණයටය. අධිකව පිළිගතද ඒවා අන්‍යන්ට දී ඒ දිනේම අවසන් කළ යුතුය. එක් දිනක ලද දෙය මතු දිනවල ප්‍රයෝජනයට තබාගෙන පරිභෝග කිරීම sannidhikara පරිභෝග නම් වෙයි. අන්න sannidhi අද පිළිගත් ආහාරය තබාගෙන හෙට අනිද්දා පරිභෝග කිරීම අන්න sannidhi නම් වෙයි. සන්නිධිකාර පරිභෝගය විනය ක්‍රමයය. සල්ලේක පටිපදාව යන දෙආකාරයෙන්ම කිය යුතුය. විනය ක්‍රමය අනුව අද පිළිගත් ආහාරය තබා නොසිට පසුදින වැළඳුව හොත් යෝපන බික්ඛු සන්නිධිකාරකං කාදනීයං වා භෝජනීයං වා කාදෙය්‍ය වා බුඤ්ජෙය්‍ය වා පාචිත්‍යං යන සිකපදයෙන් පචිති ඇවැත් වෙයි. උපසම්පන්න භික්ෂුව විසින් තමා පිළිගත් ආහාරය සාමණේරාදී අනුසම්පන්නයෙකුට දී ඔවුන්ගේ කොටස පසුදිනට තබවා පිළිගන්වාගෙන වැළඳුවහොත් ඉහතකී සිකපදයෙන් ඇවැත් නොවේ. ගිහියෙකු විසින් විහාරයට ගෙනා ආහාරයක් එකෙනෙහි නොපිළිගෙන අනුසම්පන්නයන් ලවා ගන්වා තබවා පසුදින ඔවුන්ගෙන්ගෙන වැළඳුවද විනය ක්‍රමයේ හැටියට ඇවැත් නොවේ. එහෙත් එසේ කිරීම සල්ලේක පටිපදාවට විරුද්ධය. සල්ලේක පටිපදාව යනු ලෝභාදී කෙලෙසුන් ඇති නොවන පරිදි ඒවා ඇතිවන්නට ඉඩ නොතබා ජීවත් වීමය. පාන sannidhi අම්බ පානාදී එක් දිනක් පරිභෝගයට කැපපානයක් පිළිගෙන පසු දිනට තබා ගැනීම පාන sannidhi නම් වේ. සන්නිධි කතං යං කිංචි යාවකාලිකං වා යාමකාලිකං වා අජ්ජෝ හාරිතු කාමතාය ගන්හන්තස්ස පටිගන් හානේ තාව ආපatti දුක්ඛටස්ස අජ්ජෝ හාරතෝ පන ඒක මේකස්මින් අජ්ජෝ හාරේ පාචිත්‍යං යනුවෙන් සමන්ත පාසාదికාවේ දැක්වෙන පරිදි සන්නිධි කළ පානය වැළඳීම පිණිස පිළිගැනීමෙන් දුකුලා ඇවැත්තක්ද ගෙලීමක් පාසා පචිති ඇවැද්ද වෙයි මේ විනය ක්‍රමයයි. ආහාරය මෙන් එය සාමනීය ආදීන්ගෙන් ආධාරයෙන් ඇවත් නොවන පරිදි තබාගෙන පරිභෝග කළ හැකිය. එසේ කිරීම සල්ලේක ප්‍රතිපදාව නොවන බැවින් එය මේ ආර්ය සීලයට විරුද්ධය. වත්ත සන්නිදි සංඝාටි උත්තරා සංඝ අන්තරවාසක යන මේ සිවුරු තුන සියලු භික්ෂූන්ට තිබිය යුතුය. ඒ තුන් සිවුරු තිබියදී අතිරේක වශයෙන් ලැබෙන සිවුරු හා වෙනත් වස්ත්‍ර මතු ප්‍රයෝජනය සඳහා තබා ගැනීම වත්ත sannidhi නම් වෙයි. සංඝාටි උත්තරා සංඝ අන්තරවාසක යන මේ සිවුරු සංඝාටි ආදී වශයෙන් එක එක මිස දෙක තුන බැගින් අදිෂ්ඨාන කිරීමට ඉඩ නැත. තුන් සිවුරු ඊටාගෙන ඉන්නා භික්ෂුවට අතිරේක චීවරයක් ලදහොත් එය අතිරේක චීවරයක් වශයෙන් දස දිනක් තබා ගැනීමට ඉඩ ඇත. දස දින ඉක්මීමෙන් නිසඟි පචිති වේ. විකප්පන ආදී විදිවලින් විනය ක්‍රමයෙන් ඇවත් නොවන පරිදි බොහෝ සිවුරු තබා ගැනීමට අවකාශ ඇත්තේය. එහෙත් එය සල්ලේක පටිපදාවට නොගැලපෙයි. සල්ලේක පටිපදාව රකින මේ ආර්ය සීලය රකින භික්ෂුව විසින් අතිරේක චීවර නොපිලිගත යුතුය. පිළිගතද එය වහා අනිකෙකුට දිය යුතුය. දීමට සුදුස්සෙකු නොමැතිනම් පැමිණෙන තුරු තබා ගැනීම සුදුසුය. පැමිණ වහාම එය දිය යුතුය. යාන සම්නිදි නහත්ත්‍යානං සමනස්ස කප්පති න අස්සයානං න රතේන යාතුං ඉදඤ්ඤ යානං සමනස්ස කප්පති උපහානා ධාරයතෝ සීලක්ඛන්දං යනුවෙන් දැක්වෙන පරිදි හස්තියාන අශ්වයාන ආදියට භික්ෂූන්ට අකපය භික්ෂූන්ගේ යානය උපාහනයය න භික්ඛවේ යානේන යායි තබ්බං යෝ යායෙය්‍ය ආපatti දුක්ඛටස්ස යනු වදාරා ඇති බැවින් හස්ති යාන ආදීන් යාමෙන්ද ඇවැත් වෙයි විනේ හැටියට නම් පාවහන් වැඩි ගණනක් තබා ගැනීමෙන් වන ඇවතක් නැත මේ ආර්ය සීලය රකින භික්ෂුව විසින් තබාගත යුත්තේ පා සේදූ විට පාවිච්චියට එක් වහන් සඟලක් හා අන් තන්හි පාවිච්චියට තවත් පාවහන් සඟලක්ය කියා පාවහන් ජෝඩු දෙකක් පමණකි. වැඩි ගණනක් තබා ගැනීම යාන sannidhiය. සයන sannidhi. සයන යනු නිදා ගැනීමට පාවිච්චි කරන ඇඳන්ය. විනය ක්‍රමයේ හැටියට සයන sannidhiyen වන ඇවතක් නැත. මේ ආර්ය සීලය පුරන භික්ෂුව විසින් ඇඳන් දෙකකට වඩා නොතබා ගත යුතුය. රාත්‍රියේ වෙසෙන තැන එක් ඇඳකද දවාලයේ වෙසෙන තැන එක් ඇඳකද තබා ගැනීම සල්ලේක පටිපදාවට විරුද්ධ නැත. දෙකකට වැඩියෙන් තබා ගැනීම සයන sannidhiye. ගන්ධ sannidhi. ගන්ධ යනු සඳුන් ආදී සුගන්ධ ද්‍රව්‍යයෝය. සමේ රෝගවලට බෙහෙත් වශයෙන් භික්ෂූන්ටද සුවඳ වර්ග පාවිච්චි කළ හැකිය. බෙහෙත් සඳහා ගන්නා ලද සුගන්ධ ද්‍රව්‍යයන් රෝගයේ සුවවන තෙක් තබාගෙන පරිභෝග කිරීම සුදුසුය. රෝගයේ සුව වූ පසු මතුද රෝගය හටගතහොත් ගැනීමට තබා ගැනීම ගන්ධ sannidhiye. එය මේ ආර්ය සීලයට විරුද්ධය. එයින් සල්ලේක පටිපදාව paludu වෙයි. සුවඳ වර්ග රැස්කොට තබා ගැනීමෙන් විනය ක්‍රමයෙන් වන ඇවතක් නැත. ආමිස sannidhi දායකයන්ගෙන් දානේ නොලැබෙන දිනවල හෝ පිණුසිඟා යා නොහෙන දිනවල හෝ පිණ්ඩපාතයේ නොලත් දිනවල හෝ ප්‍රයෝජනය පිණිස සහල් පොල් ලුණු මිරිස් පරිප්පු කරවල ආදිය රැස්කල තබා ගැනීම ආමිස sannidhi නම් වෙයි. මේ ආර්ය සීලය පුරන භික්ෂුවට ඒවාට ඉඩක් නැත. නොකල්හි පැමිණෙන හොරෙකුට හෝ එවැනි අනෙකෙකුට දීම පිණිස භික්ෂුවට තමාගේ වාසස්ථානයේහි සහල් නැලියක් හෝ හකුරු පිටක්ද ගිතෙල් කාලක්ද තබා ගැනීම සුදුසුයයි අටුවාවෙහි දැක්වේ. එපමණ ආමිසයන් තබා ගැනීමෙන් ආර්ය සීලය පළදු නොවේ. අධිකව තමාගේ ප්‍රයෝජනය පිණිස තබා ගැනීමෙන් ආර්ය සීලය paludu වේයි. විනය ක්‍රමයේ හැටියට ඇවැත්වලට හසු නොවි සාමණේර ආදීන්ගේ මාර්ගයෙන් කප්පිය කුටිවල ඕමනාතරම් ආමිස රැස්කල තබාගත හැකිය. ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහෙන් දෙන බොජුන් වළඳා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයුමය බොහෝ නළුවන් රැස්ව කරන නැටුම් රාමය රාමායන ආදී කතා කීම් තාලම් ගැසීම් ඝන තාලම් ගැසීම් කූම් බතුන නම් බෙර වැයීම ප්‍රතිබාන චිත්‍රය යගුල් වලින් කරන ක්‍රීඩාව හෝ චණ්ඩාලයන්ගේ සන සේදීමේ ක්‍රීඩාව හුණු දඬු ඔසවා කරන ක්‍රීඩාව මිනි ඇට සේදීම ඇත් පොර අස් පොර මීහරක් පොර එලහරක් පොර එළු පොර බැටළු පොර කුකුල් පොර වටු පොර පොළු වලින් කරන පොර මිටින් කරන පොර මල්ලව පොර සෙබළුන්ගේ යුද්ධ සේනා ගණන් ගැනීම සේනා රැස්වීම බලෑනි දැකීම යන මේ ප්‍රතිපත්තියට පටහැනි දෑ බැලීමෙහි කිරීමෙහි කරවීමෙහි යෙදී වාසය කරති මේ සස්නෙහි භික්ෂුතෙමේ ඒ වයින් වැලකී වාසය කරයි ඒ විසූක දස්සනෙන් වැළකී වාසය කිරීම ඔහුගේ සීලයයි. මෙහි දෝපන යනුවෙන් කියවෙන මිනි ඇට සේදීම ඇතම් ජනපදවල පවත්නා ක්‍රියාවක් යයි අටුවාවෙහි දක්වා ඇත. කෙනෙකු මලකල්හි සිරුර කුණු වෙන තෙක් වලලා තබා කුණු වූ පසු ගොඩටගෙන ඇට හෝදා ඒවායේ සුවඳ ගල්වා තබා නැකත් දිනවලදී ඒවා සමීපයේ මත්පැන් හා බොහෝ ආහාර පාන තබාගෙන කාබී හැඬීම ඒ ප්‍රදේශවල චාරිත්‍රයක් යයි කියනු ලැබේ. වේතාල යන වචනයට ඝනතාලම් ගැසීම මන්ත්‍ර වලින් මලමිනී නැගිටවීම යයි අර්ථ දෙකක් කියා ඇත්තේය. ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මයෝ සදහෙන් දෙන බොජුන් වළඳා එක් අතකට කොටු අටබැගින් ඇති පෝරුවේහි කරන ක්‍රීඩාව කොටු දසය බැගින් නැති පෝරුවෙහි කරන ක්‍රීඩාව. දූ පෝරු නැති හිස්තැන කරන ක්‍රීඩාවය. බිම කොටු ඇඳ පනිමින් කරන ක්‍රීඩාවය. එකිනෙක ලංකොට එළූ ගල් කැටවලට හෝ දාදු කැටවලට අනික්වා නොසෙල්වෙන පරිදි නියෙන් ගසමින් කරන ක්‍රීඩාව දාදු කැටවලින් ක්‍රීඩා කිරීම දික් වූද කෙටි වූද දඬු වලින් කරන ක්‍රීඩා ඉරටු මිටි වලින් රූප දැක්වීම වශයෙන් කරන ක්‍රීඩා පන්දුවෙන් ක්‍රීඩා කිරීම, පත්‍රවලින් තනූ නලා පිඹිමින් කරන ක්‍රීඩා, කුඩා නගුලෙන් ක්‍රීඩා, පොළු එල්ලී කරණම් ගැසීම්, තල්පත් ආදියෙන් කැරකෙන සුලම්පේති සාදා ක්‍රීඩා කිරීම. පතින් කළ නැලියෙන් වැලි ආදිය මනමින් කරන ක්‍රීඩා, කුඩා රතයෙන් ක්‍රීඩා, සෙල්ලම් දුන්නෙන් ක්‍රීඩා, පිටෙහි හෝ අහසෙහි හෝ අකුරු ලිවීමෙන් ක්‍රීඩා, සිතන දේ කීමෙන් ක්‍රීඩා, අඳ බව, කොර බව, කුදු බව ආදී අනුන්ගේ ඇදපළු දැක්වීම වශයෙන් ක්‍රීඩා කිරීම යන ප්‍රමාදයට හේතු වන සූදු ආදී ක්‍රීඩාවල යෙදෙමින් වාසය කරති. මේ සසුනේ භික්ෂු තෙමේ ඒ වයින් වැලකී වාසය කළයි. එයද ඔහුගේ සීලයයි. මෙහි දක්වා ඇත්තේ අතීත ලෝකයේ පැවති ක්‍රීඩාය. වර්තමාන ලෝකයේ ඇත්තේ ඒවාට වෙනස් ක්‍රීඩාය. ලෝකයේහි ක්‍රීඩා කලින් කල වෙනස් වෙයි. පැවිද්දන් විසින් මෙහි දැක් වූ ක්‍රීඩා වලින්ම නොව වර්තමාන ලෝකයේ ඇති සියලුම සූදු වලින්ද ලොතරැයි ටිකට් ගැනීමෙන්ද නොයෙක් ක්‍රීඩා වලින්ද වැළකී වාසය කළ යුතුය. එය භික්ෂුවකගේ එක් සීලයකි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන් වළඳා ආසන්දී නම් වූ පමණට වඩා උස් පුටුය පාදයන්හි සිංහ ව්‍යාග්‍රාදී සතුන්ගේ රූප තබා කළ ආසනය සතර අඟුලකට වඩා දික්ලෝම් ඇති ඇතිරිලිය එළුලොම් වලින් විස්තර කොට වියන ලද ඇතිරිලිය එළුලොමින් කළ සුදු ඇතිරියය ඝනට මල් ඇති එළුලොම් ඇතිරියය පුලුන් පුරවා ඇති ඇතිරියය සිංහ ව්‍යාග්‍ර ආදී රූප වලින් විස්තර කළ ඇතිරියය දෙපස රැල් ඇති එළුලෝම් ඇතිරියය එක් පසක රැල් ඇති එළුලෝම් ඇතිරියය රන් හුයින් විසිතුරු කළ තිහිරි හුයින් කළ ඇතිරියය රන් හුයින් විසිතුරු කළ පට හුයින් කළ ඇතිරියය නාටිකාවන් 12 දෙනෙකුට සිට නැටිය හැකි එළුලෝම් ඇතිරියය ඇතු පිට අතුරන ඇතිරියය අසු පිට අතුරන ඇතිරියය ඇඳේ ප්‍රමාණයට අදුන් දිවි සමින් කළ ඇතිරියය. කදලිමිග නම් වූ මුවන්ගේ හමින් කර ඇතිරියය. රතු වියන ඇති ඇඳය. දෙපස රතු කොට්ට පිහිටුවා ඇති ඇඳය. යන මේ උච්චාසයන මහාසයනයන් පරිභෝග කිරීමෙහි යෙදෙති. මේ සසුනේහි මහනතෙමේ ඒ උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැළකී වාසය කරයි. ඒ උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැළකීම ඒ මහණහුගේ සීලයයි. පැවිද්දෙකුට උච්චාසයන මහාසනයක් ලදහොත් ආසන්දි නම් වූ උස්පුටුවේහි පා කෙටි කර පරිභෝගයට ගැනීම සුදුසුය. පල්ලංකය සත්වරූප ඉවත්කොට පරිභෝගයට ගැනීමද තුලිකා නම් පුලුන් පිර වූ ඇතිරිය ලිහා කොට්ට සාදා පරිභෝග ගැනීමද ඉතිරි ඇතිරි බිම එලා පරිභෝගයටද සුදුසුය. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන් වළඳා ඇඟෙහි සුවඳ හුණු එලීමය. අත්පා ආදී සටහන යහපත් වීම පිණිස තෙල් ගල්වා මැඩීමය. සුවඳ පැනින් නෑමය. මල්ලවයන් මෙන් ඇඟේ මස් වැඩෙනු පිණිස මුගුරු වලින් ඇඟ තැලීමය. කැඩපත් පරිහරණය කිරීමය. අලංකාරයේ පිණිස ඇඟ අඳුන් ගැල්වීමය. මල් පැලඳීම, ඇඟ පැහැපත් කරනු පිණිස විලවුන් ගැල්වීම, මුහුණෙහි සුවඳ හුණු ගැල්වීම, කැලල් මකනු පිණිස මුහුණෙහි විලවුන් ගැල්වීම, අලංකාරයේ පිණිස අතෙහි පළඳනා බැඳීම, හිස් මුදුනේහි කොණ්ඩය බැඳ රන් ආභරණ ආදියෙන් සැරසීම, අලංකාර හැර සැරෑටි දැරීම, ස්ත්‍රී රූප පුරුෂ රූප ආදියෙන් විචිත්‍ර බෙහෙත් නල දැරීම තියුණු කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල් පට දැරීම, සිළුමිණි පැලඳීම, වල් විදුනා දැරීම, දික් දහවලු ඇති සුදුවත් හැඳීම යන මේවායින් ශරීරයේ සැරසීම් කෙරෙති. මේ සස්නෙහි මහන ඒවායින් වැලකී වාසය කරයි. එයද ඔහුගේ සීලයයි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන වළඳා රජුන් පිළිබඳ කතා සොරුන් පිළිබඳ මහ ඇමතියන් පිළිබඳ සේනා පිළිබඳ බය පිළිබඳ යුද්ධ පිළිබඳ ආහාර පිළිබඳ පානයන් පිළිබඳ වස්තු පිළිබඳ යහන් පිළිබඳ මල් පිළිබඳ සුවඳ පිළිබඳ නෑයන් පිළිබඳ යාන පිළිබඳ ගම් නියම්ගම් නගර ජනපද ආදී පිළිබඳව ස්ත්‍රීන් පුරුෂයන් කුමාරයන් කුමාරියන් පිළිබඳව ශූරයන් පිළිබඳව වීති පිළිබඳ ජලස්ථාන හා කුම්බදාසීන් හෝ පිළිබඳ කතා මියගිය අතීත ඥාතීන් ආදිය පිළිබඳ කතා නානක් ප්‍රකාර નિરර්ථක කතා ලෝකය පිළිබඳ කතා සමුර්ධය පිළිබඳව දියුණුව හා පිරිහීම පිළිබඳව ආදී කතා මේ තිරස්චීන කතාවන්හි යෙදී වාසය කෙරෙති. මේ සසුනෙහි භික්ෂු තෙමේ ඒ තිරස්චීන කතාවලින් වැළකුණේ වෙයි. එයද ඒ මහණහුගේ සීලයයි. ස්වර්ග මෝක්ෂයන්ට බාධක ආර්ය මාර්ගයේ අවරණ નિરර්ථක කතා තිරස්චීන කතා නම් වේ. අසවල් රජ බොහෝ සේනා ඇතියකි. බොහෝ ධනය ඇතියකි. බොහෝ රටවල් ඇතියකි. නිර්භීත කෙනෙකි. යනාදීන් කෙරෙන තෘෂ්ණා සහගත කතාවම තිරස්චීන කතාව වෙයි. මෙතරම් ආනුභාවය ඇතිව ධනසේනා සම්පත් ඇතිව විසූ අසවල් රජද මියගියේය යනාදී අනිත්‍ය ප්‍රතිසංයුක්ත කතාව රාජ කතාව වුවද තිරස්චීන කතාව නොවේ. චෝර කතා ආදියද එසේමය. රාජ කතා ආදිය පිළිබඳව විනේහි සිකපදයක් නොදක්නා ලැබෙයි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සැදැහැන් දෙන බොජුන් වළඳා මෙසේ වාද කතා කරමින් හැසිරෙති. කෙසේ දෙයත් නුඹ මේ ධර්ම විනය නොදන්නේහි. මම මේ ධර්ම විනය දනිමි. නුඹ මේ ධර්ම විනය දන්නේහිද? නුඹ වරදවා පිළිපදින්නේහිය. මම මැනවින් පිළිපදින්නේ වෙමි. මාගේ කීම යුක්ති යුක්තය. නුඹේ කීම වැරදිය. නුඹ පළමුවෙන් කිය යුත්තේ පසුව කීවේය. පසුව කිය යුත්තේ පළමුවෙන් කීවේය. නුඹ බොහෝ කලක් පුරුදු කරමින් ප්‍රගුණ කර ගන්නා ලද්ද මා එක් වචනයෙන්ම බිඳී ගියේය. මා විසින් තට වාදාරෝපණය කරන ලද්දේය. නුඹ නිග්‍රහ කරන ලද්දෙහිය. දෝෂයෙන් මිදුණු පිණිස තනතන ඇවිද ඉගෙන ගනුව. ඉදින් නුඹ සමත් වෙහි නම් වාදයෙන් ගැලවෙව. යයි මෙසේ වාදයේ යෙදී වෙසෙන්නාහ. මේ සසුනේහි මහානතෙම වාද කිරීමෙන් වැළකුණේය. ඒ වාද විවාදයෙන් වැළකීම ඒ මහානහුගේ සීලයයි. ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන් වළඳා රජුන් විසින් රාජ මහා මාත්‍යයන් විසින් ශ්‍රත්‍රියන් විසින් බ්‍රාහ්මණයන් විසින් ගැහැවියන් විසින් කුමරුන් විසින් මෙයින් අසවල් තැනට යව එතනින් අසවල් තැනට එව මෙතනින් මෙය ගෙන යව අසවල් තැනින් අසවල් දෙය මෙහි ගෙනව යනාදීන් මෙහෙ යන කල්හි ඔවුන්ගේ දූත මෙහෙවරෙහි යෙදෙති මහනතෙමේ මෙසේ දූත කර්මෙහි යෙදීමෙන් වැළකුණේ වෙයි ඒ දූත කම්ම කිරීමෙන් වැළකීම ඔහුගේ සීලයයි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන් වළඳා කුහකකම් කරන්නෝද වෙති. ලැබීම සඳහා සිත් ඇදෙන පරිදි කතා කරන්නෝ වෙති. ලැබීම සඳහා නිමිති පහල කරන්නෝද වෙති. නොදෙන්නවුන්ට නිඳා කිරීමෙන් පෙලෙන්නෝද වෙති. ලාභයෙන් ලාභය සොයන්නෝද වෙති. මේ සස්නෙහි මහනතෙමේ එබඳු කුහකකමින් ප්‍රත්‍යපිලිබඳ කතාවෙන් වැළකුණේ වෙයි. එයද ඒ මහණෝගේ සීලයයි. මේ කුහන ආදිය කලින් ආජීව පාරිශුද්ධ කතාව යටතේ විස්තර කර ඇත. මේ මධ්‍යම සීලයයි. මහා සීලය. ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන් වළඳා මෙබඳු තිරස්චීන විද්‍යාවෙන් මිත්‍යා ආජීවයෙන් ජීවිකාව පවත්වති. ඔව්හු කවරහු දෙයක් අත්පා ආදීෙහි පිහිටි ලකුණු බලා පලාපල කියන අංග ශාස්ත්‍රය නිමිති බලා පලාපල කියන නිමිත්ත ශාස්ත්‍රය අසනිපාත ආදී මහත් කරුණු බලා පලාපල කියන උත්පාද ශාස්ත්‍රය ස්වප්න පලාපල කීමේ ශාස්ත්‍රය මේ ලකුණෙන් යුක්ත වූයේ රජවේය යනාදීන් ලකුණු වලින් පලාපල කීමේ ශාස්ත්‍රය මීයන් කෑ වස්ත්‍රය බලා පලාපල කීමේ ශාස්ත්‍රය. ඒ ඒ දේවල් සිදුවන පරිදි ගිනි පිදීමේ ශාස්ත්‍රය. මෙබඳු හැන්දක ගිනි පිදීමෙන් මෙබඳු ඵල ඇත්තේ යයි කියන ශාස්ත්‍රය. වී පොතු වලින් ගිනි පිදීමේ ශාස්ත්‍රය. කුඩු වලින් ගිනි පිදීමේ ශාස්ත්‍රය. සහලින් ගිනි පිදීමේ, ගිතලින් ගිනි පිදීමේ, තෙලින් ගිනි පිදීමේ ආදී ශාස්ත්‍ර අබ ආදිය මුවින්ගෙන ගින්හිලා පිදීමේ ශාස්ත්‍රය ලේ පිදීමේ ශාස්ත්‍රය ඇඟිලි ඇට බලා පලාපල දක්වන අංග විද්‍යාව ගෘහ වස්තු ආරාම වස්තුන්හි ගුණදෝෂ දක්වන වාස්තු විද්‍යාව අංග ගෙය්‍ය මාසුර රක්කා ආදීන් විසින් කර ඇති නීති ශාස්ත්‍රය සොහනේ සිට සාන්ති කරන විද්‍යාව භූත විද්‍යාව කෙත්වල අස්වනු වැඩි කරන බූරි විද්‍යාව සර්ප විෂ බස්වන විද්‍යාව විස නොවදින පරිදි ආරක්ෂා කරන විස විද්‍යාව ගෝනුසු විෂ නැති කිරීමේ විද්‍යාව මී විස නැති කිරීමේ විද්‍යාව පක්ෂීන්ගේ හා සිව්පාවුන්ගේ හඬින් හා ගමනින් පලාපල කීමේ විද්‍යාව කපුටු හඬ තේරුම් ගැනීමේ විද්‍යාව ජීවන කාලයේ දැනගන්නා විද්‍යාව හී පහර වැළැක්වීමේ විද්‍යාව මෘග පක්ෂීන්ගේ හඬ තේරුම් ගැනීමේ විද්‍යාව යන මෝහු තිරස්චීන විද්‍යාවෝය මේ සසුනේහි මහනතෙම ඒ තිරස්චීන විද්‍යාවලින් ප්‍රත්‍ය සපයා ජීවත් වීම වූ මිත්‍යා ආජීවයෙන් වැළකුණේ වෙයි එය ඔහුගේ සීලයයි ඇතම් ශ්‍රවණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන් වළඳා මණික් වලින් වන පලාපන පවසන මාණික්‍ය ලක්ෂණ විද්‍යාව වස්ත්‍රයන්ගේ ගුණාගුණ දක්වන වස්ත්‍ර ලක්ෂණ විද්‍යාව මෙබඳු දණ්ඩක් දැරීමෙන් මෙබඳු පලාපන ඇත්තේ යයි දඬුවල පලාපල පවසන දණ්ඩ ලක්ෂණ විද්‍යාව මෙබඳු කඩුවක් දැරීමෙන් මේ මේ ඵල ඇත්තේ යයි කඩුවල පලාපල දැක්වෙන අසි ලක්ෂණ විද්‍යාව හි ආදීෙහි පලාපන දැක්වෙන උසු ලක්ෂණ දුනු ලක්ෂණ ආයුධ ලක්ෂණ විද්‍යාව මෙබඳු ශ්‍රියක වෙසෙන ගෙට මෙබඳු පලාපල ඇත්තේය මෙබඳු පුරුෂයෙකු වෙසෙන ගෙට මෙබඳු පලාපල ඇත්තේයයි දැක්වෙන ස්ත්‍රී ලක්ෂණ පුරුෂ ලක්ෂණ විද්‍යාව කුමර කුමාරී දාසි ලක්ෂණ විද්‍යාව අස්ව ලක්ෂණ, මහිස ලක්ෂණ, ඍෂභ ලක්ෂණ, ගව ලක්ෂණ, අජ ලක්ෂණ, මෙණ්ඩක ලක්ෂණ, කුක්කුට ලක්ෂණ, වට්ටක ලක්ෂණ, ගෝදා ලක්ෂණ, කර්ණිකා ලක්ෂණ, කච්ච පල්ලක්ෂණ, මෘග ලක්ෂණ විද්‍යා යන මේ තිරස්චීන විද්‍යාවලින් මිත්‍යා ආජීවයෙන් ජීවිකාව කරති. මේ සස්නෙහි මහනතෙමේ තිරස්චීන විද්‍යාවලින් මිත්‍යා ආජීවයෙන් ජීවත් වීමේ වැළකුණේ වෙයි. ඒ මිත්‍යා ආජීවයෙන් වැළකීම ඒ මහණහුගේ සීලයයි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන් වළඳා අසවල් දින අසවල් තැනින් අසවල් නැකතින් අසවල් රජුගේ බැහැර වන්නේය. යනාදීන් රජුගේ බැහැර කලින් ප්‍රකාශ කරයි. එසේම ගිය රජු ආපසු ඊම ප්‍රකාශ කෙරෙයි. අපගේ රජු අසවල් දින සතුරු රජකු කරා යන්නේ යයි ප්‍රකාශ කරයි. ගිය රජුගේ ආපසු පැමිණීම කලින් ප්‍රකාශ කරයි. බාහිර රජුන්ගේ පැමිණීම කලින් ප්‍රකාශ කරයි. බාහිර රජුන්ගේ බැහැරවීම කලින් ප්‍රකාශ කරයි. අභ්‍යන්තරික රජුන්ට ජය වෙතයි පවසති. බාහිර රජු පරදිතයයි පවසති. බාහිර රජුන් ජය වෙතයි පවසිති. අභ්‍යන්තරික රජු පරදිතියයි පවසිති. මොහුට ජය මොහු පරදීය යනාදිය පවසිති. මෙසේ ශාස්ත්‍ර කියමින් තිරස්චීන විද්‍යාවෙන් මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙති. මේ සසුනේහි මහානතෙමේ ඒ තිරස්චීන විද්‍යාවෙන් ජීවත් වීමෙන් වැළකුණේ වෙයි. එයද මේ මහානවගේ සීලයයි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුණු වළඳා මෙබඳු තිරස්චීන විද්‍යාවලින් ශාස්ත්‍ර කියමින් මිත්‍යා ආජීවයෙන් ජීවිකාව කෙරෙත්. කෙසේ දෙයත් අසවල් දිනයන්හි චන්ද්‍ර ග්‍රහණයක් වන්නේය. අසවල් දිනයන්හි සූර්ය ග්‍රහණයක් වන්නේය. අසවල් දිනයන්හි නක්ෂත්‍ර ග්‍රහණයක් හෙවත් ග්‍රහ සංයෝගයක් වන්නේය. චන්ද්‍ර සූර්යයන්ගේ නියම මාර්ගයේ ගමන් වන්නේය. චන්ද්‍ර සූර්යයන්ගේ අමාර්ගයේහි ගමන් වන්නේය. නක්ෂත්‍රයන්ගේ නියම මග යාම වන්නේය. නක්ෂත්‍රයන්ගේ නොමග යාම වන්නේය. උල්කාපාත වන්නේය. දිසා 10ක් වන්නේය. භූමිකම්පාවක් අහස ගිගුරුමක් චන්ද්‍ර සූර්ය නක්ෂත්‍රයන්ගේ උදාවීමක් අසත් වීමක් කිලිටි වීමක් වන්නේය යනාදියත් මෙබඳු විපාක ඇති සූර්ය ග්‍රහණයක් වන්නේය මෙබඳු විපාක ඇති නක්ෂත්‍ර ග්‍රහණයක් වන්නේය මෙබඳු විපාක ඇති චන්ද්‍ර සූර්යයන්ගේ නියම මග යාමක් වන්නේය මෙබඳු විපාක ඇති නක්ෂත්‍රයන්ගේ නියම මග යාමක් වන්නේය මෙබඳු විපාක ඇති නක්ෂත්‍රයන්ගේ නොමග යාමක් වන්නේය මෙබඳු විපාක ඇති උල්කාපාතයක් වන්නේය මෙබඳු විපාක ඇති දිසා 10ක් භූමි චලනයක් අහස ගිගුරුමක් චන්ද්‍ර සූර්ය නක්ෂත්‍රයන්ගේ උදාවීමක් අස්තවීමක් කිලිටිවීමක් බැබලවීමක් ආදී වන්නේය යයි කියමින් ඒවායේ විපාක පවසයි මෙසේ ශාස්ත්‍ර කියමින් මිත්‍යා ජීවෙන් ජීවත් වන්නාහ මේ සසුනේහි මහනතෙමේ තිරස්චීන විද්‍යාවෙන් මිත්‍යා ආජීවයෙන් වැළකුණේ වෙයි එයද ඒ මහණහුගේ සීලයයි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන වළඳා මෙබඳු තිරස්චීන විද්‍යාවෙන් මිත්‍ය ආජීවයෙන් ජීවිකාව කෙරෙත්. කෙසේ දෙයත් නැකත් බලා මනවින් වැසි ඇතිවන්නේ යයි කලින් කියති. වැසි මදවන්නේ යයි කියති. දුර්භීක්ෂ වන්නේය, සුභීක්ෂ වන්නේය, බය නැතිවන්නේය, බය ඇතිවන්නේය, රෝග හටගන්නේය රෝග දුරවන්නේය යයි කලින් කියති. ඇඟිලි සලකුණෙන් ගැනීමය දිගටම ගණන් කිරීමය සමූහ වශයෙන් ගණන් කිරීමය කාව්‍ය ලෝක්‍ය ආතන ශාස්ත්‍රය යන මේවායින් කටයුතු කිරීමය යන මේ ක්‍රමවලින් මිත්‍යා ආජීවයෙන් ජීවිකාව කරති. මේ සසුනේහි මහන එසේ තිරස්චීන විද්‍යාවන්ගෙන් මිත්‍යා ආජීවයෙන් ජීවිකාව කිරීමෙන් වැළකුණේ වෙයි. එයද ඒ මහණහුගේ සීලයයි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන් වළඳා ආවාහයට විවාහයට නැකත් කියති. මිදී සිටින අඹුසැමියන් එක්වීමට නැකත් කියති. වෙන්වනු ඍෂි අඹුසැමියන් වෙන්වීමට නැකත් කියති. පොලියට ණයට දුන් ධනය ගැනීමට පොලියට ණයට දීමට නැකත් කියති. ශ්‍රියාව ඇතිවීමට ගුරුකම් කරති. කාලකන්ණි වීමට ගුරුකම් කරති. ගැබ් පිහිටවීමට බෙහෙත් යොදති. දිව තද කිරීමට ගුරුකම් කරති. හකු තදවීමට ගුරුකම් කරති. කන් බිහිරිවීමට ගුරුකම් කරති. කන්නාඩියට දෙවියන් පමුණුවා ප්‍රශ්න විචාරති. කුමාරිකාවන්ට දෙවියන් ආරුඩ කරවා ප්‍රශ්න විචාරති. දේවදාසීන්ට දෙවියන් ආරුඩ කරවා ප්‍රශ්න විචාරති. ජීවිකාව පිණිස හිරු මහබඹු ආදී පුදති. මන්ත්‍ර ජපකොට මුඛයෙන් ගිනි පිට කරති. ශ්‍රී දේවිය කැඳවති. මේ ශාසනයේ මහානතෙම එබඳු තිරස්චීන විද්‍යාවෙන් මිත්‍යා ආජීවයෙන් දිවි පැවැත්වීමෙන් වැළකුණේ වෙයි. එයද ඒ මහානහුගේ සීලයයි. ඇතැම් පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදහැන් දෙන බොජුන් වළඳා දෙවියන්ට බාරවීම වශයෙන් සාන්ති කර්ම කිරීම ශාන්තිය ලැබීමෙන් පසු බාර ඔප්පු කිරීම. භූත කර්ම බිම්ගේවල වෙසමින් පාඩම් කළ යන්ත්‍ර යෙදීම, පණ්ඩකයන් පුරුෂයන් කිරීම, පුරුෂයන් පණ්ඩකයන් කිරීම, ශාස්ත්‍රානුකූලව ගෙවල් තැනීම, බිම් දොස් නසනු පිණිස පූජා පැවැත්වීම, මන්ත්‍ර ජලයෙන් මුව පිරිසිදු කිරීම, මන්ත්‍ර ජලයෙන් නැහැවීම, ගිනි පිදීම, වමනය කරවීම, විරේචනය කරවීම ලය විරේක කරවීම අදෝ විරේචනය කරවීම ශීර්ෂ විරේචනය කරවීම කන් රෝගවලට තෙල් පිළියෙල කිරීම ඇස්වලට බෙහෙත් කිරීම නස්ය කිරීම ඇස්වල පටල කපන අඳුන් පිළියෙල කිරීම ඇස වැඩෙන සිසිල් බෙහෙත් පිළියෙල කිරීම කටුගසා ඇසට පිළියම් කිරීම ඇසෙහි සැත්කම් කිරීම ලදරුවන්ට පිළියෙල් පිළියම් කිරීම සර්වාංගයටම වෙදකම් කිරීම බෙහෙත්සර නැසීමට පිළියම් කිරීමය යන මේවායින් මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙති මේ සසුනේහි මහානතෙම එබඳු තිරස්චීන විද්‍යාවෙන් මිත්‍යා ආජීවයෙන් ජීවත් වීමෙන් වැළකුණේ වෙයි එයද ඒ මහණහුගේ සීලයයි මහරජ මේ ආර්ය සීලස්කන්ධයෙන් යුක්ත වන මහානතෙමේ සීල සංවරයේ හේතු කොට කිසි තැනකින් බයක් නොදකී. මහරජ යම්සේ මුදුනෙහි අභිෂේක කරන ලද නැසූ සතුරන් ඇති ශාත්‍රීය තෙමේ කිසි තැනකින් සතුරන් හේතු කොට බයක් නොදක්නේද මහරජ එපරිද්දෙන් සීලයෙන් යුක්ත වන මහන තෙමේ සීල සංවරයේ හේතු කොට කිසි තැනකින් බියක් නොදකින්නේය හෙතෙමේ මේ ආර්ය සීලස්කන්ධයෙන් යුක්ත වූයේ සුව సంతානෙහි නිර්වද්‍ය සුඛය විඳී මහරජ මෙසේ මහන සීලයෙන් යුක්ත වූයේ වෙයි. මෙය මහා සීලයයි. චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල යන මේ විභාගය ධර්ම පිළිබඳ විභාගයක් නොව පාලිය පිළිබඳ විභාගයකි. සසර දුකින් මිදෙනු පිණිස සදහැන් බුදුසසුනේ පැවිදි වී සිටින සත්පුරුෂයෝ තමන්ට හිමි තමන් විසින් රැකිය යුතු සීලය උගෙන එහි මනවින් පිහිටා ශක්ති පමණින් බුදු වදන්ද ඉගෙන රත විනීත පටිපදා මහා ගෝසිංග පටිපදා මහා ශුන්්‍යත පටිපදා අනංගන පටිපදා ධම්මදායාද පටිපදා නාලක පටිපදා චන්දෝපම පටිපදා යන මේ ප්‍රතිපදාවෙන්ද යථා ශක්තියෙන් පුරමින් සමත විදර්ශනාවන්හි යෙදී තම තමන්ගේ ප්‍රවෘජාව සාර්ථක කරගනිත්වා. මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික ශාසනයෙහි ගිහිගේ හැර සසර දුකින් මිදීම සඳහා පැවිදිව උපසම්පදාව ලැබූ ශික්ෂාකාමීන්ට මග දක්වනු වස් රේරුකාණේ චන්දමිවල මහා ස්තවීර නැමැති අප විසින් ආරම්භ කරන ලද උපසම්පදා සීලය නැමැති විනය ග්‍රන්ථය මෙතකින් නිමියේය.